අවස්ථත පරියාය සූත්‍රයේ ධර්ම පරියාය දේශනා කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ දෑසව්වන්ගේ පමත්සව් බුදුරන් වහන්සේ පෙන්වන ධර්මයට අන් අයට පැවිදි අයට උපකාර කරන උත්තමයන් වහන්සේ තමයි තමයි මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ. අවස්ථුත පරියාය කියලා කියන්නේ කෙලෙස් වැගිරීම කියන එක. කෙලෙස් වැගිරෙන විස්තරය. කෙලෙස් වැගිරෙන විදිහ. කෙලෙස් වැගිරෙන පරියාය තමයි අවස්ථුත පරියාය කියලා කියන්නේ. මේකට නිදානියක් තියෙනවා. ඒකං සමයං භගවා සක්කේස විරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ කාලේ භාග්‍යවත් බුදුරන් වහන්සේ වැඩ වාසය කරේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ඥාතීන් ඉන්න තැන ශාක්‍යයන්ගේ කපිලවස්තු නුවර වැඩ වාසය කළේ. ඉතර බුදුරන් වහන්සේගේ ගෝත්‍රය ගෞතම ගෝත්‍රය ශාක්‍යයන්ගේ ගෝත්‍රය ගෞතම ගෝත්‍රය. තේනකෝපන සමයේන කපිලවත්තවානං සක්‍යානං නවං සන්තාගාරං අචිරකාරීතං හෝති. දැන් මේ සාක්ෂ්‍යෝ අලුත් සංතාගාරයක් කියන්නේ රැස්වීම ශාලාවක් හැදුවා. ඒක කිසි කෙනෙක් පරිහරණය කළා නැහැ. ශ්‍රමණේක්වත් ජීවි කෙනෙක්වත් කවුරුත් පරිහරණය කළා නැහැ අලුත් එකක්. ඉතින් කපිලවස්තුවේ සාක්‍යයන්ට හිතෙනවා භාග්‍යතුන් වහන්සේට මේක ඉස්සල්ලාම් පරිහරණය කරන්න දෙන්න හොඳයි නම් කියලා හිතිලා භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට කපිල වස්තුවේ ඉන්න සාක්‍යෝ බුදුරන් වහන්සේට මෙහෙම කියනවා. ඉදබන්තේ කපිලවත්තවානං සක්‍යානං නවන් සන්තාගහරං ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කපිලවස්තුවේ අය අලුත් සන්තාගාරයක් හැදුවා. ඒක කිසි කෙනෙක් පරිහරණය නොකරපු එකක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුලින් මේ පරිහරණය කරනවා නම් හොඳයි කියලා අපට හිතුණා. භාග්‍යතුන් වහන්සේ අපට හිතසුව පිණිස මේ කිඹුල්වත් පැවැසියන්ට හිතසුව පිණිස ඒ පිළිගන්නාසේක්වා මුලින් වැඩ සිටිනසේක්වා කියලා ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ ඉවසීමෙන් පිළිගන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිළිගත්තට පස්සේ වන්දනාමාන කරලා මේ ශාක්‍යෝ ගිහිල්ලා අර සංතාගාරයේ ආසන හැදුවා ආසන පැනෙවුවා ජලය තිබ්බා ඊළඟට ආලෝකයේ දැල්ලුවා පහන් දැල්ලුවා දල්ලා බුදුරන් වහන්සේට දැන් වඩින්න සුදුසු කාලයයි කියලා දැන්නුවා. භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන මේ සංතාගාරයට එළඹුණා. සංතාගාරයේ මැද තියෙනවා තැඹක්. එතකොට බුදුරන් වහන්සේ පාසෝදාගෙන ඇවිදilla ඒ තැඹ හේතු වෙලා වැඩ සිටියා. භික්ෂුන් වහන්සේලා තැඹෙන් පිටිපස්සේ වැඩ සිටියා. ගිහි උපාසක කිඹුල්වත්පුර වැසියන් අභිමුඛයේ බුදුරන් වහන්සේ ඉදිරිපිට වාඩි වුණා. අතකෝ භගවා කපිලවත්ත කපිලවත්තේ සක්ඛ්‍යා බහුදේව රත්ති ධම්මිය කතාය සන්දස්සෙත්වා සමාදාපෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උයෝ ජේස් භාග්‍යතුන් වහන්සේ බොහෝ රාත්‍රී කාලයක් මුළු රාත්‍රී කාලයේ මුළුල්ලේ බොහෝ වේලාවක් මේ ශාක්‍යයන්ට ධර්ම කතාව කරන්නට යෙදුණා. ධර්ම කතාවෙන් ප්‍රමුදිත කරන්නට යෙදුණා. ඒ අය සතුටු කරන්නට හේතුනවා. අවික්කන්තකෝ ගෝතම රත්තින් දැන් ගෝතම කියලා අමතනවා බුදුරන් වහන්සේ කාටද සාක්‍යයන්ට. එයාලත් ගෝතමනේ. එයාලත් ගෞතම. ගෞතම ගෞතමයනි දැන් රෑ ගොඩක් කළා ගිහිලා තියෙන්නේ. දැන් ඔබ කරන්න පුළුවන් දේ ඔයාලගේ රුතුසු වැඩේ ඔයාලා කරන්න කියලා කියනවා. එහෙමයි කියලා කිඹුල්වත් වැසියෝ සාක්කියෝ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දීලා වන්දනා කරලා පිටත් වෙලා ගියා. අතකෝ භගවා අචිරපක්කන්ත අචිරපක්කන්තේසු කපිලවත්ත වේසු සක්‍යානං ආයස්මන්තං මොග්ගල්ලානං ආමන්තේසි කපිලවස්තු වැසියෝ කියන්නේ මේ කිඹුල්වත්පුර වැසියෝ නික්මුණාට පස්සේ බුදුරන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේ අමතනවා. අමතලා කියනවා තීන මිද්දත්තෝ කෝ මොග්ගල්ලාන බික්කු සංඝෝ පටිභාතුතං මොග්ගල්ලාන බික්කුණං ධම්මික ධම්මිකතා මොග්ගල්ලාන දැන් මේ වික්‍රම වහන්සේලා නිදිමත තුරු කරලා ඉන්නේ. තීන විද්‍යාවක් දැන් නැහැ මෙයාලට. ඒ නිසා මොග්ගල්ලාන බිකු සංඝයාට ධර්ම කාරණාවක් වැටහෙත්වා. පිටි මේ අගිලා ආයත් මගේ පිට ටිකක් හදෙනවා. තමහන් ආය මම ඒ නිසා ඔබ කරන්නේ මම පොඩ්ඩක් ඇලවෙනවා. ඔබ ධර්ම කතාවක් කරන්න කියලා මුගලන් ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ වදාළනවා. ඒවම් බන්තේතිකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවතෝ පච්චස්සෝසු මහා මොග්ගල්ලාන උත්තමයන් වහන්සේ බුදුරණවහන්සේට එහෙමයි කියලා පිළිවදන් දුන්නා. අතකෝ භගවා වත්තු ගුණ භාග්‍යතුන් වහන්සේ සිවුර නමල සංඝාටිය නමල ඊළඟට සිංහසෙයියාවෙන් ඇලවුණා. ඊළඟට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සතරකෝ ආයස්මා මහ මොග්ගල්ලාන බික්කෝ ආමන්තේසි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ භික්ෂුන් අමතනවා අවසෝ බික්කවෝති එවත් මහණෙනි කියලා අමතනවා. අවසෝතිකෝතේ භික්ඛු ආයස්මන්තු මහා මුග්ගල්ලා නසපච්චසෝසුංග වැත්නි කියලා ඒ අය මුගලන් ස්වාමීන් වහන්සේට පිළිවදන් දෙනවා ආයස්මා මහා මුග්ගල්ලානට දෝත් එවත් මහා මුග්ගල්ලා රුත්තමයන් වහන්සේ මේ වදාලා අවසත පරියායංච වෝ ආවසෝ දේශිස්සාමි අනවසත පරියායංච තං සුනාත එවත්නි හොඳට අසව මම ඔබලට කියලා දෙනවා කෙලස් ලගිරෙන විස්තරයක් කෙලස් නොයගිරෙන විස්තරයක් මම ඔබලට කියලා දෙනවා කෙලෙස් වැගිරෙන විස්තරයත් කෙලෙස් නොවැගිරෙන විස්තරයක් කියලා දෙනවා හොඳට අහන්න. කතංජාවස අවස්තුත අවස්තුතෝ හොත් කෙලෙස් වැගිරෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉදාවසු බික්කු චක්කුණා රූපන් දිස්වා පිය රූපේ රූපේ අදිමුච්චති. අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. අනු අනුපටිත්ත අනුපටිත් අනුපටිත්ත කායෝ කාය සතිච්ච විහෙරති. අනුපටිත්ත කාය සතිච්ච විහෙරති. පරිත්ත චේතසෝ ඔන්න මොකද්ද කියන්නේ? මහා ඇවැත්නේ මෙහිලා භික්ෂුවක් ඇසෙන් රූපයක් දැක. එතකොට දැන් මෙතන ඔන්න හොඳට තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කෙනා එක්ක කතා කරනවා සිද්ධියක්. ඇහෙන් රූපයක් දැකලා. එතකොට දැන් එතනදී අපි තව ටිකක් තේරුම් ගන්නට ඕනේ මේ සිද්ධිය කතා කරන්නේ කෙනා අල්ලලා. හැබැයි කෙනෙකුත් ඉන්නවා සිද්ධියක් කතා කරන්නේ. ඇසෙනේ රූප දකින්නේ. ඇසෙන් රූප දකිනවා කියන සිද්ධිය ගන්නකොට අපට තියෙන කාරණාව තමයි මගේ හැට රූප වෙනවා කියන කාරණාව. ඔතෙන්ද යන්න හොඳ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මම වෙනම මගේ කියන මගේ ජීවිතයේ තියෙද්දි මට සිදු වෙනවා ඇහැට රූප වෙන එක. අන්න ඒ වගේ කාරණා. චක්කුණා රූපං දිස්වා. ප්‍රිය රූපේ රූපේ අධිමුච්‍යති. ප්‍රිය ස්වરૂපයේ මොකද වෙන්නේ? ප්‍රියයි කියන ගන්න ස්වરૂපයේ අන්න ඒ ස්වરૂපය ප්‍රිය ස්වરૂප වූ ස්වરૂපය. කියන්නේ ප්‍රිය ස්වરૂපයක් වෙනවා නම් යම් ස්වરૂපයක් අන්න ඒ ස්වરૂපය බැහැ ගන්නවා. දැන් බලන්නකො එතකොට කතා කරලා පෙන්වන්නෙම ඒ සිද්ධියේදී ස්වરૂපයක් පිළිවන්නවම ප්‍රිය ස්වરૂපයක් වූ ස්වરૂපයේ බැහැ ගන්නවා. අප්‍රිය ස්වરૂපයක් වූ ස්වરૂපේ ගැටෙනවා. දැන් බලන්න මේ ලෝකයේ ස්වභාවය මොකද්ද කියලා හැම වෙලෙම කෙලෙස් වගිරෙනවා මේ කෙලෙස් වගිරෙන පරියාය. හොඳයි නම් රූපයක්. මොකද වෙන්නේ? ඇලෙනවා. නරකයි නම් ගැටෙනවා. ඇහැට පෙනෙන තරදී පෙරෙන විදිය පිළිබඳව හොයන්නේ නැති වුනහම සිදුවෙන කාරණාව තමයි ප්‍රිය දෙයට ඇලෙන එකත් අප්‍රිය දෙයට ගැටෙන එක. ඒකනේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. එතකොට තරහ යනවා ඇලෙනවා කියන එක ප්‍රශ්නේ තියෙන වැරද්දක් මිසක් අඥානකමක් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මොකද්ද මේ ස්වභාවය වෙන්නේ? උපට්ඨිත කාය සති නෑ. එළඹ සිටි සිහිය නෑ. සිහියක් නෑ. ඒ කියන්නේ සිහියක් නෑ ඒ කෙනාට. පරිච්ඡ චේතසෝ පතු සිතින් වාසය කරන්නේ. එතකොට ඇලෙන්නේ, ගැටෙන්නේ, එළඹ සිටි සිහියක් නැති නිසා සහ පතු පතු සිතක් නිසා. පතු සිත කියන්නේ යම් ෆ්‍රේම් එකකට කොටු වෙලා. එතකොට හැම වෙලෙම මොකද වෙන්නේ? ෆ්‍රේම් එකකට කොටු වෙලා මනිනවා ඒක. හැම වෙලෙම මනිනවා ෆ්‍රේම් එකකට රාමුකට කොටු වෙලා. හිත පටුයි. චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං අතහ භූතං අප්පජානාති. හිත කියන කාරණාවේ විමුක්ත වීමත් හිතින් විමුක්ත වීමත් ප්‍රඥාවෙන් නිමුක්ත වීමත් අතහර්ථ වශයෙන් දන්නේ නැහැ. මේක හම්බෙනවා අපට තවත් සූත්‍ර දේශනාවක මිගසාලා සූත්‍රයේදී චේතෝ විමුක්ති පඤ්ඤා මුත තහමුත නප්පජානාති කියලා. ඒත් චේතෝ විමුක්තයි පඤ්ඤා විමුක්තයි කියලා කියන්නේ එතකොට හිතින් පුළුවන් නිදහස් වෙන්න හිතට යම් ආරම්භණයක් ලැබෙන්නේ නැති තැනදී. අන්න ඒක තමයි හිතෙන් නිදහස් හිතට ආරම්භණයක් බව ලැබීමක් නැහැ. එතකොට එතන නිදහස් වීම හිත පාදක වෙලා. හිතයි පාදක වෙලා තියෙන්නේ. හිතට ආරම්භන බවක් නැහැ. පඤ්ඤාය මුත්ත කියලා කියනකොට ප්‍රඥාව පාදක වෙලා. ප්‍රඥාව පාදක වෙලා කතා කරනකොට එතන ප්‍රඥාව කතා කරන්නේ හිත කියන එක නෙමෙයි. පඤ්ඤාය මුත්‍ය කියලා කියන්නේ තමයි චේතෝ විමුක්තියට නෙමෙයි. චේතෝ විමුක්තිය විතරක් තනියම කතා කරනවා ලෝකෙ. දැන් අපි ගත්තා මෙත්තා චේතෝ විමුක්තිය කතා කරනවානේ. ඒ වගේම චේතෝ විමුක්තිය තමයි අරූප සමාධිය කියලා කියන්නේ. ඒ යථාර්ථ වශයෙන් දන්නේ නැහැ. ඒතකොට චේතෝ විමුක්ති පඤ්ඤාව යථාර්ථ වශයෙන් දැනගන්න. යථාර්ථ වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ නිකම් මනෝලෝකික මනෝ සංකල්පනාවක් නෙමෙයි. ඒක ඒ විදිහටම දන්නවා කියන එක. චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද කියන එක හරියටම දන්නවා. පඤ්ඤා විමුක්තිය කියන්නේ මොකද්ද කියන එක හරියටම දන්න. කියන්නේ වෙන තමන්ගේ විග්‍රහයක් නැතුව. එතකොට දැන් අපි මේක ටිකක් දන්න හැටි ටිකක් ඉගෙන ගන්න බලන්න. චේතෝ විමුක්තිය කියන කාරණාව දන්නවයි කියලා කියන්නේ දැන් හොඳට හිතලා බලන්න අපි හිතීම අපේ හිතීම මුල් කරගෙන අපේ හිත මුල් කරගෙන හිතට ලැබෙනවා යමක් නොලැබෙන බව. ඒ කියන්නේ හිත නිදහස් වෙනවා. කියන්නේ හිතට ආරම්මණයක් එන්නේ නැති බව. හිතට ආරම්මණයක් එන්නේ නැති බව හිතීමේ ක්‍රමයක් එක්ක ඉස්මතු වෙන එකයි. අරූප විමුක්තිය ගත්තාම ආරම්මණයක් හිතට එදිලා නැහැ. අසඤ්ඤ ගත්තාම ආරම්මණයක් හිතට එදිලා නැහැ. එතකොට හිතම පාදක වෙලා මේ කාරණා වෙන හිත නිවැරදි. හිත හරි. හරියට ආත්මයක විමුක්තියක් වගේ තමයි. ඒතර ලෝකයේ කෙනෙක් ඉන්නදී ඉන්නවා කියනකොට හිත තමයි ප්‍රධාන. රහතන් වහන්සේ නමක් වූවද ලෝකයේ කෙනෙක් ඉන්නවා නම් ඉන්න කෙනාට චේතු විමුක්තිය කතා කරන්න වෙනවා. ඉන්නවනේ. පඤ්ඤා විමුක්තිය කියලා කියනකොට දැන් අපි ගත්තොත් ප්‍රඥාවේ කෘත්‍ය ඉදිරිපත් වෙන්නේ සුසුසා පරිපුච්ඡ අහන දේ විමසන කාරණාව. දැන් අපේ ජීවිතයමක් යෙදෙනකොට යෙදෙන කාරණාව සිදුවන්නේ කොහොමද කියලා විමසනවා. දැන් එතකොට ඒකට නිර්වචනයක් කරනවද? කෝපේ පේනවා. මේක කොහොමද පේන්නේ? යෙදෙනවා කෝපයක් පේනවා. යෙදෙනවා සද්දයක් ඇහෙනවා. මේක කොහොමද වෙන්නේ? දැන් මොකද කරන්නේ? විමසනවා. විමසද්දි යමක් ලැබෙන්නේ නෑනේ. ලැබගන්නේ නෑ. අන්න ඒ ක්‍රමයට යනකොට මම ගොඩාක් කලින් ඉඳලම කියලා දුන්නා. සැබෑවට වෙනකොට නිදහස් වීමක් තියෙන්නේ. අන්න ප්‍රඥාවේ කෘත්‍යෙන් නිදහස් වෙනවා. ඊතර දිදී ප්‍රඥාවේ කෘත්‍යෙන් නිදහස් වෙනවා. අතන සිදුවෙන හිතේ කෘත්‍යෙන් නිදහස් වෙනවා. ඒ දන්නේ යත්තස්සතේ උපන්නා පාපක අකුසල ධම්ම අපරිසස නිරුද්ධයන්ති. මේ පාපී අකුසල ධර්මයන් නිරුද්ධ වීම කියන කාරණාව පිළිබඳව තථාගත වශයෙන් දන්නේ නැහැ. එතකොට පාපී අකුසල ධර්මයන් නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මගේ නැති වෙනවා කියන එක එහෙම නෙමෙයි. අකුසල ධර්මයක් බව සිදු නොවීමයි අකුසල ධර්මයේ එන්නේ නැහැ කියන්නේ. නැත්නම් මගේ නැතිව මමත් දන්නවනේ. මගේ නැතිව දන්නවා කියන එක නෙමෙයි. මම කියන ගැනීම අකුසලයක්. මොහොතත් එක්කනේ. ওই විදිහට පැහැදිලි කරනවා සෝතේන සද්දං සුත්වා ගහණේන ගන්ධං ගහයිත්වා ජීවාය රසං බුත්වා කායේන පොට්ටබ්බං පුසිත්වා මනසාය ධම්මං විඤ්ඤාය එතකොට අපි එකක් ගමු අවසාන එක මනසින් අරමුණු දැන ප්‍රිය ස්වરૂප අරමුණු එක läග ගන්නවා අපි හිතන්න කැමති එක එක අරමුණනකොට läග ගන්නවා අපිය රූපේ ධම්මේ ව්‍යාපජ්ජති. අප්‍රිය අරමුණු කියන කාරණාව ස්වභාවයන් කියන කාරණාව ගැටෙනවා. මොකක් මොකද්ද මේ මෙහෙම වෙන්නේ? එළඹ සිටි සිහියක් නැහැ. හිත පටුයි. පරිත හිතක් තියෙන. හිත පුළුල් නැහැ. හිත දියුණු නැහැ. හිත පටුයි. චේතෝය මුත්‍ති පඤ්ඤාය මුත්‍ති තහත් වශයෙන් දන්නේ අන්න ඒ කෙනාගේ අපි අකුසල ධර්මයන් නිරුද්ධ වෙන්නේ නැහැ. අයංචාවසෝ අයං උච්චතාවසෝ භික්ඛ අවස්සුතෝ චක්කු විඤ්ඤේයේසු රූපේසු මෙන්න මේ භික්ෂුවට ඇසින් දතිය යුතු රූප කෙරෙහි කෙලෙස් වැගිරෙනවා අවස්සුතෝ සෝත විඤ්ඤේ සද්දේසු කනින් ඇසිය යුතු ධර්ම කෙරෙහි සද්ද කෙරෙහි කෙලෙස් වැගිරෙනවා නාසයෙන් දතිය යුතු ගන්ධ කෙරෙහි කෙලෙස් වැගිරෙනවා දිවෙන් දතිය යුතු රස කෙරෙහි කෙලෙස් වැගිරෙනවා කයින් ලැබිය යුතු පහස කෙරෙහි කෙලෙස් වැගිරෙනවා මනින් ලැබෙන ධම්ම කෙරෙහි කෙලෙස් වැගිරෙනවා. එතකොට බලන්න එහෙනම් ජීවත් වෙන තැනදී යථාර්ථයේ හිතන්නේ නැත්නම් läග ගැනීමයි ප්‍රතික්ෂේප කිරීමයි දෙක වෙනවනම් ජීවිතය කියන්නේ මොකද්ද? කෙලෙස් ගොඩක්. ජීවිතය කියන්නේ කෙලෙස් ගොඩක්. එකක läග ගන්නවා අනික ප්‍රතික්ෂේප කරනවා. ওই දෙකත් එක්ක යනවනම් කෙලෙස් ගොඩක්. දැන් ඔක ඉක්මවන එක අවශ්‍යයි. දැන් උන බලන්නකෝ මේ කියන එක. ඒවං විහාරින්චා උසෝ බික්කෝ චක්කුතෝ චේපිනං මාරං උපසංකමති ලබේත මාරෝත ඕතාරං ලබති මාරෝ අහරම්මන අන්න මෙන්න මෙහෙම වාසය කරන භික්ෂුවට මොකද වෙන්නේ ඇහැ කියන කාරණාව ඔස්සේ මායя ලැබෙනවා මායයට ඉඩක් ලැබෙනවා මායයට අරමුණක් ලැබෙනවා ඇහි කනින් මායයට ඉඩක් ආරම්භණයක් ලැබෙනවා නාහෙන් දිවෙන් කයින් මනසින් දැන් මායාට ඉඩක් ආරම්භණයක් ලැබිලා. දැන් එහෙනම් හොඳට හිතලා බලන්න මේ විදිහට läග ගැනීමයි ප්‍රතික්ෂේප කිරීමයි දෙකත් එක්ක ලෝකේ ජීවත් වෙනවා නම් කාගේ අතේද ජීවත් වෙන්නේ? මායාගේ අතේ. ඒක බාලිසිකෝම් කියන සූත්‍රෙත් පැහැදිලි කරනවා. උපමාවක් දෙනවා. සේතාපි ආවුස්සෝ අවැත්නි හරියට මේ වගේ වේලිච්ඡ බොහෝ කවුරුදු ගාණක් ගියපු උණ බට වලින් හදපු ගයක් තියෙනවා. වේලිලා බොහෝ අවුරුදු ගාණක් ගිහිල්ලා. ඉතින් එක ඔන දිශාවලින් පෙර දිගින් අපර දිගින් උතුරෙන් දකුණෙන් උඩින් යටින් හුලුවත්තක් කරන් කෙනෙක් එනවා. කොයි දිශාවෙන් ආවත් හුලුවත්තක් අරගෙන බොහෝ කාලයක් වේලිච්ච උණ බට වලින් හදපු ගේ පුච්චන්න පුළුවන්. කොයි දිශාවෙන් කොයි පැත්තෙන් ආවත් මොකද එච්චර කාලයක් ඒක නා අර ගේ මොකද වෙලා තියෙන්නේ වේලිලා. එයමෙවකෝ ආවෝසෝ එවම් විහාරේ බික්කු අන්නේ වගේ තමයි ඇවැත්නි භික්ෂුව ඔහම වාසය කරද්දී මාරයාට මොන්න විදිහකට ආවත් කනින් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් ඕන තැනකින් මාරයාට ඉඩක් හම්බෙලා මාරයාට ජීවත් වෙන්න අන්න මාරයාට ආරම්භණයක් හම්බෙලා ඇයි ඇලෙනවා ගැටෙනවා ලස්සන කරුණටයක් ඊළඟට තියෙනවා එවං විහාරින්චාවසෝ භික්ඛු සද්දේ ආදි ආදි හෝසි අන්න ඒ භික්ෂුව ගන්ධං ගන්ධං භික්ඛුන් ආදි හෝස රූපං ආදි හෝසි රූපං අධිහංසු න භික්ඛු රූපේ ආදි හෝසි රූපය විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව රූපේ මැඩගලා නැහැ ඒ කියන්නේ රූපය විසින් භික්ෂුව පාදගෙන ඉන්නේ භික්ෂුව රූපේ වඩගෙන නෑ. හොඳට හිතලා බලන්න ජීවත් වෙනකොට හොඳට හිතලා බලන්න. මේ හයතම කියනවා. රූපය විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව රූප මැඩගෙන නෑ. සද්දය විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව සද්ද වැඩගෙන නෑ. ගන්ධය විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව ගන්ධය මැඩගෙන නෑ. රසය විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව රසය මැඩගෙන නෑ. පහස විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව පහස මැඩගෙන නෑ. අරමුණු විසින් භික්ෂුව මැඩගෙන භික්ෂුව අරමුණු මැඩගෙන නෑ. ඒ කියන්නේ දැන් අපේ ජීවත් වීම හොඳට හිතලා බලන්න. අපේ ජීවත් වීම රූපය එක්කනේ මේ බලන්න. ඒ කියන්නේ රූපයත් රූපය කියන කාරණාවක් එක්ක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. නැත්නම් ජීවත් වෙන කියන්නේ බෑ. සද්දය කියන කාරණාවකේ ගන්ධය කියන කාරණාවකේ රසය කියන කාරණාවකේ පහස කියන කාරණාවකේ කලමුණු කියන කාරණාව. ඔය කරුණ වලින් තොරව අපේ ජීවත් වීමක් කියන්න පුළුවන්ද? එහෙනම් අපි ජීවත් වෙන්නේ කෝකට ඕන විදිහටද? අපි ජීවත් වෙන්නේ රූපෙට ඕන විදිහට. අපි ජීවත් වෙන්නේ සද්දෙට ඕන විදිහට. අපි ජීවත් වෙන්නේ ගන්ධයට, රසයට, පහසට, අරමුණු වලට ඕන විදිහට අපි ජීවත් වෙනවා. විශේෂයෙන් ප්‍රධානම අරමුණ දැන් අර බාහිරට අනුගත වෙනකොට ඔන්න පස්සේ අයින් වෙන්නේ එතනද? අපි අප අපි ජීවත් වෙන්නේ කියන්නේ අපේ ජීවිතේ අපි රූකඩයක්. අපි රූකඩේ නටවන්නේ කවුද? රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු විසින් රූකඩේ අපි නටවනවා. අපට බෑ කියනවා මඩින්න අරක. රූපේ මඩින්න බෑ. රූපයක් වෙනිච්ච ගමන් ඒක අපිව මැඩගෙන. සද්දයක් ඇහිච්ච ගමන් ඒක අපිව මැඩගෙන පාගගෙන ඉන්නේ. ගන්ධයක් ලැබිච්ච ගමන් අපිව පාගගෙන ඉන්නේ. රසයක් පහසක් අරමුණක් ආවම පාගගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපිට ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉන්න පුළුවන් අවස්ථාවක් නෑ. ඉන්න පුළුවන් එකම අවස්ථාව අනුගත වීම විතරයි. ඉන්න පුළුවන් ඒ අවස්ථාව අනුගත වීමේදී එතකොට යෙදෙන කාරණාව මඩගන්න යන්නේ අන්න අවස්ථපරියයි නැහැ. අයං උච්චති බික්කු රූපාදි භූතෝ සද්ධාදි භූතෝ ගන්ධාදි භූතෝ රසාදි භූතෝ පොට්ටබ්බාදි භූතෝ ධම්මාදි භූතෝ මෙන්න මේ විදිහට රූපයෙන් මැඩලා සද්දයෙන් මැඩගෙන ගන්ධයෙන් රසයෙන් පහසින් අරමුණු වලින් මැඩගෙන අදිභූතෝ අනදිභූතෝ අධිහංසු අන්න ඒ කෙනා මැඩගෙනම ඉන්න කෙනෙක් යටපත් කරගෙනමයි එයා ඉන්නේ. ඔහු එයා ඒ ඔයටපත් කරගෙන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නපාපකන්න කුසල ධම්මා සංකිලේසා සංකිලේසිකා පෝණු භවිකා සදරා දුක් විපාකා ආයතින් ජාති ජරා මරණිය. අන්න එයාට බෑ කියනවා. ජාති ජරා මරණ දුක් දුම්නස් කෙලෙස් අකුසල් පැවැත්ම නැවත නැවත පැවැත්ම කියන මේවා ඉක්මවන්න බෑ එහෙනම් මේ විදිහට ජීවත් වෙනවා නම් කොච්චර කල් ජීවත් වුණත් නිවන් දකින්න පුළුවන්ද බෑ හරියට එළදෙනගේ අන්දකින් කිරි අදින්නාසේ ඒ විදිහට කොච්චර ජීවත් වුණත් ජීවත් වුණාට කවදාවත් කල්ප කාලාන්තරයක් ජීවත් වුණත් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු වලට ඕන විදිහට නම් ජීවත් වෙන්නේ ඔහුට කවදාවත් නිවන් දකින්න බෑ. අ ඊළඟට පැහැදිලි කරන අනිත් පැත්ත. කතංචාවුස්සෝ අනවස්සුත අනවස්සුත හොති. කෙලෙස් වැగిරෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඉදාවුසෝ බිකු චක්කුණා රූපන් දිසෝ අපිය රූපේ රූපේනාදී මුච්චති. මෙහිලාවත්නි භික්ෂුවක් ප්‍රිය ස්වરૂප වූ ස්වરૂපයෙහි läගගන්නේ නැහැ. නැගුණ ස්වરૂපයක් එනවා ඒක ප්‍රිය ස්වરૂපය. ප්‍රිය ස්වરૂප වූ ස්වરૂපේ läගගන්නේ නැහැ. අප්‍රිය ස්වરૂප වූ ස්වરૂපේ ගැටෙන්නේ නැහැ. දැන් ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් මොකක් වුණාද? එගරුණ ගැන හොයද්දි. එහෙම නේද? ඇලෙන්නේ ගැටෙන්නේ නැත්තේ පිළිගන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ ඒ කරුණ ගැන හොයද්දි අන්න ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ඒ කරුණ ගැන හොයනවා ඒ කරුණ ගැන හොයනවා කියනකොට නම් මොකක්ද තියෙන්නේ උපට්ඨිත සත්කාය සතිච විහෙරති අන්න එළඹ සිටි සිහියක් ඒ සිහියක් ඇති බවක් තියෙනවා අපමාන චේතසෝ ප්‍රමාණ කරන්න බැරි හිතක් තියෙන්නේ ඇයි දැන් ඇහැට පේන කාරණාව එක්ක මනින මිම්මක් යමකට එන්නේ නැහැ කියන්නේ පටු වෙලාද? නෑ පටු වෙලා නෑ. ප්‍රමාණ කරන්න බෑ අප්‍රමාණයි. මනින මිම්ම ඉක්මලා විචක්ෂණයයි තියෙන්නේ. අප්‍රමාණ චේතසෝ විහෙරති. චේතසෝ තාංජ චේතෝ විමුක්තිම් පඤ්ඤාය මුක්තිගතහ භූතම් පජානාති. අන්නේ කියන තේ චේතෝ විමුක්තියත් පඤ්ඤාය මුක්තියත් තහරසින් දාන්න. ඇයිද මර වැඩේනේ කරන්නේ? ඒ වැඩේ කරද්දී එයා ඒ කාරණා මනාව දන්නවා. අන්න යත්තස්ස යත්තස්සතේ පාපක කුසල උපන්නා පාපක කුසල ධම්මා අන්න යම් උපන්නව පාපක කුසලය ධර්මයක් ඇද්ද? එය නිරුද්ධ වීම දන්නවා. දැන් යෙදෙන කාරණාව සත්‍ය හොයනකොට එය ඉපදිච්ච අකුසලයක් නම් එය ඉක්මවීම පිළිබඳව ඥානයක් ඉදිලානේ. නැතුව මේ අරහෙදී කවදා හරි මෙහෙදී ලැබෙයි නැති වෙයි. එහෙම කතන්දරයක් නෙමෙයි. ඔය විදිහටම පැහැදිලි කරන සෝතේන සද්දං සුත්වා ගහණේන ගන්ධං ගහයිත්වා ජීවාය රසං බොත්වා කායේන පොට්ටබ්බං පුසිත්වා මනසා ධම්මා විඤ්ඤාය කියන කරුණු එක කතා කරනවා මනසින් අරමුණු දැන ප්‍රිය ස්වરૂප වූ අරමුණෙහි läගගන්නේ නැහැ අප්‍රිය ස්වરૂපේ ගැටෙන්නේ නැහැ ඇයි එළඹ සිටි සිහිය පටුසිතක් නැහැ පරිත්‍ත හිතක් ඒක මනින මිම්මක් නැහැ සිහිය එළඹිලා මොකද ඉඳලා තියෙන්නේ එය හොයන ගතිය යෙදෙන යෙදෙන කාරණාව හොයන ගතිය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? යෙදෙන යෙදෙන කාරණාව හොයන ගතිය තියෙනකොට පළල් සිතක් තව එකකට සාපේක්ෂව මනින්න බෑ. කෝප්පේ පේනකොට අපි කෝප්පේ කියලා මනින්න තව එකකට සාපේක්ෂව පටුයි. තව එකකට සාපේක්ෂව මනින්න බෑ. මැනීම ඉක්ම වෙලා. අන්න එයා කුසල ධර්මයන් නිරුද්ධ වීම දන්නවා පඤ්ඤා මුක්තියට මුක්තියක් දන්නවා. ඒවං විහාරී ආවුසාවුසෝ බික්කු මෙහෙම වාසය කරන භික්ෂුව චක්කුතෝ චේව නම් ආරෝ ඇහෙන් මායයට යන්න බෑ. ඇහෙන් මායයට ඉඩක් නෑ ආරම්මණයක් නෑ. කනින් මායයට යන්න බෑ නාහෙන් දිවෙන් කයින් මනින් මායයට යන්න බෑ මායයට යන්න ආරම්මණයක් නෑ ඉඩක් නෑ. උපමාවක් වෙනනවා. හරියට කොයි වගේද කූටාගාර ශාලාවක් ඝන මැටි වලින් හදපු කූටාගාර මැටි මාලේප කරපු තෙක් මැටි ආලේප කරපු කූටාගාර ශාලාවක් ලොකු එකක් තියෙනවා මැටි වලින් හදලා. දැන් ඉතින් පුරුෂයෙක් එනවා ඇවිලෙන් හුලුවත්තක් අරගෙන උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බටහිරින් උඩින් යටින් එනවා පුච්චන්න පුළුවන්ද? ගිනි ඇවිලෙයි? නෑ ගිනි ඇවිලෙන්නේ නෑ. තෙත මැටි හුලුවත්තයි නිමෙන්නේ. හුලුවත්ත නිමෙනවා විනා අරක පිච්චෙන්නේ. දැන් අතන දිනා වේරිච්ච උණබට වලින් හදපු අවුරුදු ගාණක් පරණ වෙච්ච එකේ ආ පුළුවත්ෙන් පුච්චන්න පුළුවන්. කිසිදු විදියකින් පුච්චන්න හැකියාවක් ලැබෙන්නේ ගින්න උපදින්නේ නැහැ. ඒව මේවකෝ ආවුස්සෝයම් විහාරයෙන් බික්කු මේ විදියට වාසය කරන භික්ෂුව චක්කුතෝචි ඇහෙන් මායයට එළඹෙන්න බෑ. මායයට ඉඩක් නැහැ. මායයට ආරම්භණයක් නැහැ. කන නාසය දිවකය මනසින් මායයට එළඹෙන්න බෑ. මායයට ආරම්භණයක් නැහැ. ඉඩක් නැහැ. ඔන්න ලස්සනම කියවන ඊළඟට. ඒවම් විහාරීචාවසෝ බික්කු රූප රූපේ අධිහෝසින රූපම් බික්කුන් අධිහෝසි. මොකදලා තියෙන්නේ? භික්ෂුව රූපේ මැඩගත්තා රූපය භික්ෂුව මැඩගත්තේ නෑ. සද්දය භික්ෂුව මැඩගත්තා භික්ෂුව සද්දේ මැඩගත්තේ නෑ. ගන්ධය භික්ෂුව මැඩගත්තා භික්ෂුව ගන්ධේ මැඩගත්තේ නෑ. රසය භික්ෂුව මැඩගත්තා රසයෙන් භික්ෂුව මැඩගත්තේ නෑ. පහස භික්ෂුව වැඩගත්තා. වික්ෂණ භික්ෂුව විසින් පහස මැඩුවා. පහස විසින් භික්ෂුව මැඩුවේ නැහැ. ධම්ම භික්ෂුව මැඩුවා. ධම්ම විසින් භික්ෂුව මැඩුවේ නැහැ. ඇයි? රූපයක් කරනකොට පිළිගත්තේ නැහැ. ප්‍රතිසේව කරේ නැහැ. මොකද්ද මේ උනේ? මොකද්ද මේ උනේ? අන්න මොකද්ද ඉස්මතු වෙන්නේ? ප්‍රඥාව ඉස්මතු වෙන හොයාගෙන අරකට උනේ මේ ජීවත් වෙන්නේ. පේන රූපෙටම ජීවත් වෙන්නේ නැහැ. ඇහෙන සද්දනම ජීවත් වෙන්නේ නැහැ. දැනන ගන්ධනම ජීවත් වෙන්නේ නැහැ. ඒක මොකද්ද කියලා හොයනවා. හොයාගෙන මොකද වෙන්නේ? ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? භික්ෂුව විසින් ප්‍රඥාවේ කෘත්‍රිම රූපෙට ඉඩක් දුන්නේ නැහැ. ශබ්දෙට ඉඩක් දුන්නේ නැහැ. ගන්ධෙට ඉඩක් දුන්නේ නැහැ. රසෙට ඉඩක් දුන්නේ නැහැ. පහසට ඉඩක් දුන්නේ නැහැ. අරමුණට ඉඩක් දුන්නේ නැහැ. මොකද වෙන්නේ? නිවෙනවා. ඔය වැඩ පිළිවෙලට මොකද වෙන්නේ? නිවෙනවා. අන්න මුගල මුගලන් සානස් පැහැදිලි කරනවා. අයං චාවුසෝ අයං අයං උච්චතාවුසෝ වික්ඛු රූපාදි භූ සද්ධාදි භූ ගන්ධාදි භූ රසාදි භූ පොට්ටබ්බාදි භූ ධම්මාදි භූ අන්න භික්ෂුව රූපය මැඩුවා සද්දය මැඩුවා ගන්ධය මැඩුවා රසය මැඩුවා පහස මැඩුවා අදිභූ අනදිභූතෝ අදිහෝසි තේ අන්න ඔහු මැඩගෙනයි ඉන්නේ ඔහුව මැඩගෙන නැහැ ඔහු මැඩලයි ඉන්නේ ඔහු මැඩගෙන නැහැ දැන් කොහෙද යා ඉන්නේ නිවිලා දැන් කතාව දිනවද? කතාවනේ අන්න තේ පාපකේ අකුසලේ ධම්මේ සංකිලේසිකා පොණෝ භවිකා සදරේ දුක්ඛිපාකේ ආයතින් ජාති ජරා මරණේ නැවත ජාති ජරා මරණ කියන කාරණාව කෙලෙස් කියන මේ සියල්ලක්ම අන්න ඉක්මිලා ඒවා මැඩලයි තියෙන්නේ ඒ සියල්ලක් මැඩලා ඉක්මිලා ඒවං කෝ ආවුසු අනවසුතෝ හෝති මේකට කියනවා කෙලෙස් නොගැරීම කියලා. එතකොට එහෙනම් අපි ජීවත් වෙන්නට ඕනෑස්ති කෙලෙස් නොගැරීම. දැන් එහෙනම් බලන්න මේ ක්‍රමයේ ගත්තහම කෙලෙස් වැගිරෙන්නේ නැතුව ඉන්න අපිට මේ හිතන ක්‍රමේ නැතුව පොඩ්ඩක් වතින්න පුළුවන්. හිතන ක්‍රමේ නැතුව ඉන්න බෑ. හිතන ක්‍රමේ තියෙන්න ඕන. නැත්තම් අපි මොන දේ කරත් අපි කරන දේ තුලින් අපි එක ලැග් ගන්න එකක් ප්‍රතික්ෂේප කරලානේ. හිතන දේ ලැබ ගන්න හිතන ක්‍රමයේ සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. අන්න එකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි ධර්මයේ දුෂ්ප්‍රඥයාට නෙමෙයි. එහෙනම් හිතන ක්‍රමයේ ජීවිත දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම ඔය නිරන්තරයෙන් පැහැදිලි කරන්නේ හිතන්න ඕන ක්‍රම, හිතන්න ඕන විදි. අපි අපට දැන් අපි අද අපි ගොඩක් අය පොඩි ප්‍රශ්නයක් වුණාම හිතන්න අවස්ථාවක්, chance එකක් එන දෙයේදී කෙලෙස් අවශ්‍ය ගන්නවා. ප්‍රශ්නේ ආපු තැනදී අපට දැනෙන chance එකක් එන්නේ හිතන්න. කියන්නේ ගැටෙන අවස්ථාවක් එනකොට, ඇලෙන අවස්ථාවක් එනකොට ඒව අපට ආශිර්වාදය. අපි මොකද වෙන්නේ? අර හිතන gati නැති නිසා ආශිර්වාදයක් නෙමෙයි වෙන්නේ. ඒකට මැඩගෙන යනවා. ඒකත් එක මැඩගෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරණවහන්සේ ඒක පෙන්නනවා සත්ත ජටිල සූත්‍රයේ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරියේදී අරුබුදයක් ඉදිරියේදී ප්‍රශ්නයක් අරුබුදයක් කියන තැනදී ඇලෙන එකට ඇලෙනවා නම් ගැටෙන එකට ගැටෙනවා නම් ගැට ප්‍රඥාව තියෙනවද ප්‍රඥාව නැහැ. අවස්ථාව එන තැනදී ගැටීම මඩ ගන්නට ඕන නැති. අවස්ථාව එන තැනදී ඇලීම මඩින්නට ඕන නැති. ඒවා මඩින්නේ අර විදිහට චින්තනයක් මෙහෙවන තැනදී. බුදුරණාහි අහගෙන ඉඳලා තියෙන්නේ. අතක භගව උත්තහිත්ව ආයස්මන්ද මහා මොග්ගල්ලාන ගාමන්තේ බුදුරන් වහන්සේ නැගිලා බුදුරන් මොග්ගල්ලාන සම්මතනවා සාදු සාදු මොග්ගල්ලාන සාදු කෝතව මොග්ගල්ලාන වික්කුණන් අවසත පරියායන් යනවසත පරියායන්ච අභාසීති සමුදයිනි හොදයිනි මොග්ගල්ලාන හොදයි හොදයි මොග්ගල්ලාන ඔබ වික්ෂූන්ට කෙලස් නැගිරෙන පරියායයි කෙලස් නොනගිරෙන පරියාය දේශනා කරන්නේ ඉදමෝ ජායස්මා මහා මොග්ගල්ලානෝ සමනුඤ්ඤේ සත්තාවෝ සීති සාසුන් වහන්සේ අන්න ඒ කාරණා මුගලන් ස්වාමීන් වහන්සේ කියපු කාරණා අනුදැන්න අත්මනාතේ බික්කු ආයස්මන්තු මහා මුගල භික්ෂුන් වහන්සේලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ භාසිතයේ සතුටින් අනුමෝදන් වුණා. එහෙනම් බලන්න කෙලෙස් වැగిරෙන්නේ නැතුව ඉන්නට නම් අපට තිබිය යුතුයි අනිවාර්යයෙන්ම මේ දෙන ජීවිතයේ සත්‍ය හොයන එක. බලන්නතර බුද්ධ ශාසනය තියෙන්නේම කොතනද කියලා. අපි නිකන් ඔහේ පෙළමඳුරු වගේ නිකන් ඔහේ මම මෙලා කර්ම සූත්‍රයේදී පැහැදිලි කරේ සිල් රකින්න එක නෙමෙයි සාසනෙ. සමාධිය වඩන එක නෙමෙයි සාසනෙ. මොනවා හරි දැනගන්න එක හුදකලා වෙන්න එක නෙමෙයි සාසනෙ. සාසනය යථාර්ථවාදීදී හිතන කෙනාගේ සිල් රැකීමයි. හිතන කෙනාගේ සමාධිය වැඩිමයි. හිතන කෙනාගේ හුදකලා බවයි. හිතන කෙනාගේ සිදුවෙන කාරණාවයි සැබෑවටම සාසනයේ තියෙන්නේ. අදාර පිට ටික ඔපේ විතරයි. ඒ කියන්නේ දැන් මම ඕක ඉස්සර ලස්සන උපමා කිව්වා. දැන් ඔන්න අපි හිතමු මොනවද චීස් කෑල්ලක් තියෙනවා. චීස් කෑල්ල ලස්සන පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ගහලා දෙනවා මේකේ තියෙනවා මේ විටමින් අර විටමින් මේ ඔක්කොම ටික ගහලා තියෙනවා. සේරම ටික ගහලා ලස්සන චිත්තෙකට ඇඳලා තියෙනවා. දැන් කොලේ ගැලෙව්වා. ගලවලා බැලුවාට පස්සේ අර කෑල්ලේ ගහලා නැහැ. මේකේ ගහලා. ඒ කියන්නේ දැන් ඔන්න චීස් කෑල්ල ගලවලා කොලේ පැත්තකට තියෙනවා. චීස් කෑල්ල පැත්තකට තියෙනවා. දැන් ගත්තට පස්සේ මේකේ විටමින් ගහලා නැහැ. මේකේ තියෙනවා ගහ. දැන් මොකද කරන්නේ? කොලේ කනවා. ඒ කොලේ කොලේ තියෙන්නේ විදිහට. අර කන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් තමයි. මොකද්ද කරන්නේ? හිතන ගතිය නැහැ. මොකද තියෙන්නේ? සීල රකින්නවා, සමාධිය වඩනවා, හුදකලා වෙනවා, ඔක්කොම කරනවා. හිතන ගතිය නැහැ. ඒක හරියට චීස් කෑල්ලක් තියෙන කොලයක විටමින් ටික ගහලා දීලා චීස් කෑල්ල පැත්තකට දාලා කොලේ කනවා වගේ වැඩක්. ඒ නිසා චීස් කෑල්ල රකින්න චීස් කෑල්ලේ ආරක්ෂාවට කුලේ ඕනේ ඒ වගේම ඒකේ අන්තර්ගතයේ අර කරුණ ටික තියෙනවා. අන්න ඒ වගේ තමයි හිතන ගතියකින් යුක්ත කෙනාටයි මේ සියල්ලම තියෙන්නේ. නැත්නම් අර කොලේ කන જાතියයි තමයි විහි වෙන්නේ. ඉතින් ඒ නිසා අද ගොඩාක් වෙලාවට හිතන ගතිය දුර්වලකමක් තමයි ගොඩාක් තියෙන්නේ. ඒ නිසා මේ මේ අවශ්‍යත පරයය සූත්‍ර ගොඩාක් අදගත් වෙනවා. කොච්චර ඉඳන් කෙලෙස් වැగిරෙනවද? කෙලෙස් නොවැగిරෙන්නේ හිතන ගතියදී විතරයි. කෙලෙස් නොවැගිරෙන්නේ හිතන ගතියේදී විතරයි. අනිත් හැම වෙලෙම කෙලෙස් වැගිරෙනවා. එහෙනම් මේ කෙලෙස් නොවැගිරීමට සැබෑම ශාසනයේ අර්ථය යථාර්ථවාදී කරගන්නට සැබෑවටම පැවිද්ද ලස්සන කරගන්නට පැවිදි ජීවිතයේ අර්ථය සැබෑවක් කරගන්නට මේ දේශනාවත් අපි උපකාරයක් කරගන්නට ඕනේ. හොඳයි දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ආනාපානේ කෙලෙස් ප්‍රශ්න වලින් කලින් යදී ඒක විමසන ගතියේ යොමු වෙනවා කියන්නේ ප්‍රශ්න කරන විමසනේ එතකොට ඒක ඒක ප්‍රඥාවේ කුත්තේ ඒකම රත්නාවේ කියන චේතෝ මුක්තිය කියන එක කොහොමද චේතෝ මුක්තිය කතා කරන්නේ ලෝකේ ඉන්න කෙනෙකුටනේ කියන්නේ ඒක හරි ප්‍රඥාවේ කෘත්‍ය. අපි දැන් අපිට දැන් ප්‍රඥාවේ කෘත්‍ය විතරක් කතා කරන රහතන් වහන්සේ නමක් ඕනේ නැහැ. රහතන් වහන්සේනමක් ඉන්නවා කතා කරන්න බෑනේ. එහෙනම් නිවුනහම කෙනෙක් කතා කරන්න බෑනේ. දැන් මේ කතා කරන්නේ ඉන්න ඉන්න කෙනෙක් පිළිබඳව. ඉන්න කෙනා අතන ප්‍රඥා යමුත් නෙමෙයි. ඒක අතහතවාදී බව. ඉන්න කෙනා කතා කරනකොට චේතෝ විමුක්තය. මම අර කලින් කියලා තියෙන්නේ අනාගාමී කෙනයි රහතන් වහන්සේ අන්නේ තීර්ථක විමුක්තිකාමී ඔක්කොම එකයි. ඒ කියන්නේ ලෝකයේ ස්වභාවය ගත්තහම ඒ කිසිම අයගේ චර්යාවේ හැසිරීමේ විදිහේ කිසි වෙනසක් නැහැ. අන්‍ය තීර්ථක විමුක්තිකාමීන් අන්‍ය විමුක්තිකාමීන් ඒ කියන්නේ ආලාරකාරා මුද්දකලාම් පුත්තල වගේ අය රහතන් වහන්සේලා අනාගාමී ඔක්කොම එකයි. කිසි වෙනසක් නැහැ. අන්න ඒතකොට ඉන්න අය අතන අරක වෙනම කාරණාවක් කියන්නේ. ප්‍රඥාවේ කෘත්‍ය. ඒතකොට ඉන්න කෙනෙකුට කතා කරන්න වෙන්නේ. නැත්නම් වාසු වෙන්න ඕනේ. ඒක කතාවක් නැහැ. එහෙනම් ඉන්න කෙනෙකුට කතා කරන්න ඉන්න හේතු විමුක්තිය කතා කරන්න වෙනවා. පඤ්ඤායමුත්තර රහතන් වහන්සේටත් කතා කරලා චේතනමුත්‍ර පැකරන්න වෙනවා. අන්න දැන් ડોක්ටර් අහන ප්‍රශ්නේ පඤ්ඤායමුත්තර රහතන් වහන්සේ. ඔබ ඔය කාරණාව පඤ්ඤායමුත්තයි බුදුබාවිමුත්තයි. එතකොට දෙන්නේ. හැබැයි පඤ්ඤායමුත්තර රහතන් වහන්සේ ඉන්න කෙනෙක් නම් දැන් ඉන්න කෙනෙකුට විස්තරයක් කරන්න වෙනවානේ. පඤ්ඤායමුත්තර රහතන් වහන්සේ චේතනමුත්‍ර පඤ්ඤායමුත්තර පජානාති වෙනවා. ඒ කෘත්‍ය කතා කරනවා. බුදුබාවිමුත්තර කෙනත් ඒ කෘත්‍ය කතා කරනවා. හැබැයි අර චේත පඤ්ඤායමුත්තර කෙන අපි වෙනම වෙනම කාරණාවෙන් ධර්මපරියයෙන් ගත්තොත් පඤ්ඤාය මුත්‍රන පඤ්ඤාය මුත් විතරයි. උපත වාක්‍යන තමයි දෙපැත්තම තියෙන්නේ. බෑ. ඒ කියන්නේ කෙනෙක් එක්ක කතා කරද්දී වෙන් කරන්න බෑ. ධර්මපරියයට කතා කරාම පඤ්ඤාය මුත්‍රිය විතරක් කතා කරන්න පුළුවන්. ධර්මපරිය විතර. කෙනෙක් එක්ක කතා කරද්දී පඤ්ඤාය මුත්‍රිය කතා කරන්න විතරක් කතා කරන්න බෑ. එහෙනම් කෙනෙක් ඉන්නවනේ. ඉතින් එයාගේ හිතේ ස්වභාවය තියෙන්න ඕනේ. අන්නේ ඉන්න කෙනා ඈදන්න ඕනේ. ඉන්න කෙනා ඈදන්න එහෙනම් ඉන්න විදිය වැඩගත්කමක් දෙන්න ඕනේ. ඒකත් මේකේ කියන්නේ ඉතින් පරිත්ත චේතසෝ කියලා කියන්නේ. නෝ. සිද්ධියත් එක්ක එතකොට ක්‍රියාකාරීත්වයත් එක්ක කියන්නේ. ඒ පරියයත් එක්ක බලුවොත් ඔව් ක්‍රියාකාරීත්වය කිව්වේ. සිදුවන එතකොට යා හැම වෙලෙම මනින මිම්මක් යන්නේ ඒ නිසා පටුයි කියන්නේ හැම වෙලෙම මොකක් හරි සාපේක්ෂව මනකන හිතන ගතිය නැහැ කියන එකම ඒ කියන්නේ යමකට ලිමිට් සීමා වෙලා තියෙනවා ඒ කියන්නේ අපි ගත්තොත් කෝපය කියලා මනින්ද අපි ගත්ත අතීත නිමිත්තකට සීමා මේක අපි බනින්නේ අතීතගත නිමිත්තකට සීමා වෙලා මගෙම අතීතගත නිමිත්තකට මායිම් වෙලා මේක මනින්න කෝපය කියලා එතකොට පටවිසිත කෝපය කියලා මන්නේ යමකට සීමා වෙලා තරිත හිතකට මේ මේ මේකට මේකට සීමා වෙන්නේ නැහැ. නිමිත්තකට සීමා වෙන්නේ නැහැ. දැන් අපිට ලෝකේ ඉන්න තැනදී අපි ලෝකේම දැන් මමයි පිටයි වෙන් කරන්න බැරි තමයි. ලෝකේ අපිට ඉන්න තැනදී අපිට මොකක් හරි දැන් අර දකින්න එකක් හරි අහන එකක් හරි මොකක් හරි අපිට මොකක් විමසනවා කියන කෙනෙක්. විමසනකොට අපිට මොකද මේ භාවිතාවෙන් ප්‍රඥාව කියන එක එකම ඒක එකක් කරගෙන මම නැති එක නිමින් කියන්නේ මම කියලා වෙන සුදුසු නැති කාරණාවක් කතා කරන්නේ එතකොට දැන් භාවිතාවෙන් ප්‍රඥාවයි ඊට පස්සේ සුදුසු නැහැ කියන කාරණාවත් එක්ක ඒ තේරිලා දෙකේම සම්බන්ධ වෙනවා ඒ ඇත්තනම් භාවයේ සුදුසු නැහැ කියලා කියන එක ප්‍රශ්න කිරීමකදී අදාළ එකක් සහ අනිත්‍යයට කියන එක. ප්‍රඥා භාවිතය කියනකොට ආය අරක කතා කරන්න දෙයක් නැහැ. ඒ විදිහට ඉවර වෙනකොට කතාවක් නැහැ. ප්‍රිය රූපේ වූ ස්වરૂපේ කියලා එහෙම කියන්නේ මුලින්ම ස්වરૂපයක් හැටියට කතා කරලා ඒකට මොකක් නෑ එතන ඇහැ කියන කාරණා දැන් අතන ප්‍රිය ස්වરૂපය සද්දයට නිලවද ගන්න. ඊළඟ ගන්ධයට ප්‍රිය ස්වરૂපෝ සද්දය. එතන ප්‍රිය ස්වરૂපෝ ස්වરૂපික රූපෙන් කතා කරන්නේ. ඇහැ ඔස්සේ. එතකොට එදිච්ච කාරණා ප්‍රිය ස්වરૂපයක් කියලා. සද්දේ එදිච්ච කාරණා ප්‍රිය ස්වરૂපයක් කියලා. අවසරයි ගන්නද ඒ එතන පනවල මේ තේරෙනකොට ප්‍රිය ස්වરૂපෝ ස්වરૂපේ කියනකොට මේ කියන්නේ ලෝකේ පැත්තේ කියන වස්තුත්‍ය පැත්ත නම් කරලා දෙය කියන්නේ ඇහැ ඇහැ පැත්තට අර එතනින් බලන්න ඇහැ පැත්ත දැන් කනට ප්‍රිය ස්වરૂපෝ ස්වરૂපය කියන්නේ ප්‍රිය ස්වરૂපෝ සද්දය ප්‍රිය ස්වરૂපෝ ගන්ධය ප්‍රිය ස්වરૂපෝ රසය අරක ඇහැ පැත්තට ලං කරපු නිසා තමයි ප්‍රිය ස්වરૂප ස්වરૂපය කියන්නේ. සරසත් ප්‍රඥාවෙන් විමුක්ත වීමක් දැනෙන්නේ කියන කාරණාවත් එක්ක හිතට ආරම්භන බවක් ලැබීමක් නැහැ කියලා කතා කරේ ඒ කාරණා. චේත විමුක්තිය. චේත විමුක්තිය. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය කියන කාරණාව ගත්තොත් ඒ කතාව නෙමෙයි. කියන්නේ චේත විමුක්තිය ඉන්න කෙනෙක් හිතක් තියෙනවා හිතට මට යමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඒක එයාගේ තනින් කතා කරන්නේ. අපි සරල උදාහරණයක් ගත්තොත් අසඤ්ඤ සංඥාවක් නැහැ. දැන් එයා සංඥාවක් නැති, ඒ කියන්නේ එයාට සංඥාවක් නැහැ. නැති කීචි. එයාට කිසිවක් නැහැ. හිත හිතක් ඉඳලානේ එයාට කිසිවක් නැහැ කියලා හම්බලා තියෙන්නේ. දැන් අපි ධර්ම ස්වභාවය ගන්නකොට අපිට වෙනම පැත්තකින් කියන්න පුළුවන් කිසිවක් නැහැ කියන එකත් ආරම්භණයක් නෙකේ. ඒක අපි ධර්මයේ විතරම කතා කරද්දීනේ. හැබැයි එයාගේ ඉදීමත් එක්ක ගත්තම කිසිවක් නැහැ කියන කාරණාව කිසිවක් නැහැ. ඉතින් කිසිවක් නැත්නම් එයාට එදිච්චයක් ඉන්න ඉඩක් නැහැ. එනේ එයාට ආරම්භණයක් හැටියට නැහැ. එතරම් එයාට ආරම්භණයක් හැටියට නැහැ කියලා කියනකොට මේ එයාට විමුක්තියක් ගැන වෙන කතා කරන්න දෙයක් නැහැ. එතන විමුක්තිය. යෙදෙන යෙදෙන කාරණාව හොයන ගතියක් හැදෙන්න ඒ දේවල් එක්කලා විචක්ෂණයක් කියන දේ ඒක එක්කලා අපිට මොනවා හරි අරමුණ එනවා නම් හිතට දැනෙනවා නම් ඒ ඒ අරමුණ ඔස්සේ අපි යනවා නම් අර ඒක බල වෙන්නේ අර යන විස්තර කරන පග්‍රහ නිමිත කියන පැත්තට බල වෙනකොට නැත්නම් අපි අර එහෙම හොයන ගතියක් එක්කලා අපි ඉන්නකොට අපේ ගොඩනැගෙන විතරකත් එක්කලා අපිට ඒක අර ප්‍රශ්නාවෙන් හරියට මේ නිරවුල් කරගන්න බැරි අවස්ථාවල් එනකොට අපි හැම වෙලෙම අර ලං කරගන්න කල්යන්නේ ක්‍රියාවලිය තමයි. ඔව්. කියන්නේ අපි විතරක වලින් විතරක් යන්න කිව්වොත් දැන් අපි අද ගොඩක් දැන් මම හිතන්නේ දාර කේමක සූත්‍ර ආදී දේවල් පැහැදිලි කරලා පෙන්නවා. අපිම විතරකයකින් නිගමනයක් දෙනවා නම් විතරකේ හරිනේ අපි. ඒ කියන්නේ අර ඉක්මවීම කියන කාරණාවක් හෙදෙන්නට ඕනේ. එතකොට මේ යෙදීම කියන කාරණාව එක තමයි අපට ස්වාධීනත්වයක් එන්නේ නැත්තේ. නැත්තම් ස්වාධීනත්වයක් එනවා ඒක අපට නොතේරෙන ධම්මාරම්මණය. අන්න ඒක තමයි කියන්නේ අනුගත වීමේ කෘත්‍ය අතහත්වාදී නොවීමේදී ඔය හිතන ක්‍රමයේ තුලින් සිදුවන්නා විමුක්තිය චේතෝ විමුක්තියක් වෙනවා. ඇයි? දැන් අපිටම කිසිවක් අල්ලගන්නේ නැහැ මේ කරා නිමිති දාන්න බෑ මේ ඔක්කොම වැරදි කියන දෙයක් එක්ක යාට නිමිති නැති බවක් නිමිති නැති බව කියලා ඉන්නවා. දැන් එයා ඉන්නවා එයා අනුගත වෙලා නැහැ. එයා ඉන්නවා. එයා ඉන්නේ නැද්දි එයාට මේ කිසිවක් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව යථාර්ථයක් දකින්න එයාට ඉන්න පුළුවන්. ඒතකොට එයා ඉන්නේ හිතත් එක්ක. අන්න ඒක පඤ්ඤා මුත්‍ය කතාවක් එතන ගෑවිලා නැහැ. ඒ නිසා ලෝකේ ලෝකේ කතා කරන අර විමුක්තිය විතරයි. සාත්වාදී නොවුනහම වෙන්නේ. සාත්වාදී නොවුනහම වෙන්නේ අන්න ඒක. ඒ කියන්නේ මම අපිට කොහෙන් හරි මගේ ස්වාධීනත්වය කොටු වෙනවා නම් විග්‍රහය විග්‍රහය තුළ තියෙන අනිත්‍ය හරි දුක හරි ඕන එකක් තමයි. විග්‍රහය. විග්‍රහය විග්‍රහ කරන්නේ කියනවා. විග්‍රහයත් එක්ක ස්වාධීනත්වයක් තියෙනවා. එතන බුදුරණවහන්සේ ධර්මයේ නැහැ. ධර්මයේ පැත්තකින් බැලුවාම මේ අනිත්‍යකන්ත මේ චේතෝ විමුක්තියක් තමයි යාරන්නේ. විමුක්තියට කතා කරන්නේ කියලා කියන්නේ. කියන්නේ යාගේ ධර්මණයක් තියෙනවා. ධර්මණයක් එක්ක යන හේතු විමුක්තිය. නිකන් නෙමෙයි. බුදුරණවහන්සේ කතා කරනද සක්කායචිත්ත ප්‍රහාණය. කියන්නේ වෙන මොකක්වත් දැන් අපිට පේනෙන්නේ නැහැ. ක්‍රමය දෙන්නේ ගෝචර වීමත් එක්කනේ. පෙනෙන රූපයේ සත්‍ය දකිද්දී රූපයේ බව ගෝචර නොවීම නෙමෙයි ඉදිවිය යුත්තේ. සක්කායදිට්ඨි ප්‍රහාණය. ඇහෙන සද්දේ යථාර්ථය දකිනකොට සද්දේ බව ගෝචර නොවීම නෙමෙයි සිදුවිය යුත්තේ. සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙනකොට. දැන් අර ක්‍රමයේ තුල තියෙන්නේ මොකද්ද? පේන රූපය, ඇහෙන සද්දය, සාර්ථය හොයනකොට මොකද වෙන්නේ? ඒ කාරණාව ගෝචර වෙන්නේ. ඒ කාරණාව ගෝචර නොවීමක් ලැබිලා. අන්න චේත විමුක්තිය. සක්කාය දිට්ඨිය නම් ප්‍රහාණය වෙනකොට ඒකත් එක්ක එතරම්දී ඒ බවක් ලැබෙන්නේ. ඒ කියන්නේ රූප බවක් ලැබිච්ච එක හෝ රූප බවක් නොලැබෙන කාරණාව හෝ කිසි දෙයක් ලැබෙන්න විදියක් නැහැ. අන්න අනුගත වීමේ කෘත්‍යයක් තියෙනවා. විග්‍රහයක් නිගමනයක් දෙන්න බෑ. සරහින කරන උපසේති සතිය අනුබසිතී කියන කතා කරා කියන්නේ ප්‍රිය ස්වરૂපය දැකලා ඒකට ඇලෙනවා ප්‍රස ගන්න වගේම අපේ දෙයක් එක මේ ගැටෙනවා ඒ වගේ එක අනුගමනය කියන මම ගැටුණා ප්‍රිය ස්වરૂපය ඇලෙනවා කියලා අඳුර ගැනීම විතර අනුබසිතී කියන්නේ මූලිකව හරි මූලික සංකේය කාරණා තමයි එතනින් එහාට මගේ පොඥංගත් එක්ක යා යා ඇලීම ගැටීම කියන එක එයාට කියන්නේ ඒ ඒ ගොරෝසු මට්ටමින් නැතුව එයාට යෙදෙන යෙදීමම හෙවීමේ කෘත්‍යයක් කියලා කියනවා. එතකොට ඒක තමයි සිහිය බොජ්ජංගයක් වෙන්නේ. යෝනිසු මනසිකාරය ක්‍රම බොජ්ජංගෙ තියෙන. මූලිකව කතා කරනකොට අපිට දැන් ඇලීම ගැටීම වෙන තැනදී සිහිය කියන අපේ ලිම්බ සිට සිහියක් තියෙනවා වෙන තැනදී මෙයාට අන්න ඒක හිතන්න අවස්ථාවක් එනවා. එතකොට දැන් අපිට සමහර ඒවා ගැටෙන එක නම් සාධාරණව හිතන්න පුළුවන්. මොකද ඒක ටිකක් දැනන වැඩි. ඇලෙනවා කියන කාරණා සාධාරණව හිතන්න අමාරු සංහාරය වගේ. ඒකට ලොකු වෙලම සිටියක් වුණා. ඇත්තම ගැටීම කියන කාරණාව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක්. එයාට ඒක හිතන්න පුළුවන් එක. ගැටීම කියන එක හොඳට දැනෙන එකක්. මුල තියෙන කෙනෙකුට ගැටීමත් එක්ක මේ යන්නේ නැතුව එයාට පුළුවන් ගැටීම ප්‍රහාණය කරන්න මේ මේ හිතන ක්‍රමයක් එක්ක. ඇලීම කියන එක බෑ. මොකද ඇලීම කියන එක දැනෙන්නේ. ලෝකේ ලොකු ඇලීම් දැනෙනවා. ලොකු වලින් දැන් දැන් අපි ගත්තොත් එහෙම භව තණ්හාව කියන එක පැවැත්ම කියන එක යමක් භව දැන් අපිට හිනුවොත් මේ අපි ජීවත් වෙද්දී මේ හැම එකම හොයන්න ගන්න ඕනේ. ලෝකෙ මට්ටමේ විතරක් ඇලීමක් හොයන්න පුළුවන්. ඒක දැනෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක කියන්නේ නිතරම චින්තනයම තියෙනවා නම් චින්තනයේ එක්කමනේ දැන් ජීවිතේ මේ ගෝචරත්වයට යමු වෙන්නේ. චින්තනයේ සහිතවමයි ජීවිතේ ගෝචරත්වයට යමු වෙන්නේ. අන්න ඒක තමයි හති සම්බුද්ධිය කියන්නේ. ඒ හැටි තමයි නිවන් මාර්ගත් එක භාවිතයි. දැන් සාමාන්‍යයෙන් රූපයේ කියන්නේ ආයෙ රූපයක් බලනවා ඒකේ රූපයට දැකගෙන රූපය අඳගෙන ඒ දුම කියනවා නම් වගේ ඒ වගේ වෙනවා නම් ඒක මේ කියන්නේ ඒක නේද මේ සාමාන්‍ය يعني රූපය දැකගෙන ඉන්නවා කියන්නේ නෑ නෑ මොකද්ද කියලා ගත්ත ගමන් බෑ මොකද්ද කියලා ගත්ත ගමන් බෑ මේ කෝප්පේ කිව්වනම් බෑ. මේසේ කිව්වනම් බෑ. ගැටීම ප්‍රතිවිරුද්ධ වෙන එක. ඇලීම කියනකොට ගැටීම ඒ තුනහරි ප්‍රශ්නේ දැන් මේ කුඩා දකින්නකොටම ඇලීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ රූප බව කියන්නේ මැදින්. අත්‍යන්ත කියන වේදනාවක් ගන්නවා කියන්නේ. ඔව්. ආ ඒකවල එතන හේතුන් කියන්නේ කොතනදී ගත්තේ මේ කෙලෙස් ඇතිවෙනවා කියන කාරණාව ගොඩනගා කියන්නේ කියන්නේ කෙනෙක් එක්කනේ කියන්නේ. දැන් කොහොමද අනිවාර්යයෙන්ම ධර්මයක් විතරක් පැහැදිලි කරන තැනදී කතා කරන්න පුළුවන්. ඒක ඇත්තට ප්‍රඥා යමුත්ති කියන දේකුත් නෑ. ධර්මය විතරයි. එහෙම නැත්නම් කතා කරන්නේ දෙකම එකට ඇඳන්න වෙනවා. මොකද කෙනෙක් එක්ක කතා කරන්නේ. මට තේරෙන්නේ නැහැ. මොකද මම පිළිත් පැගිරෙනවා කියලා කියන්නේ එහෙමයි පටන් ගත්තා. ඔව්. ඒකේ ඉන්නනේ චේතෝමුක්තිය. දැන් මොකද මම පිළිත් කියලා හරි ඉදිරියට නැත්නම් චේතෝමුක්තිය යනවා නෙමෙයි. ඔව්. නෑ ධර්ම කෙලස් කියන එකත් පුජ්‍යලයක එකම සම්බන්ධ. ওই වචන දෙකක්වත් එන්න බෑ ඒකට. එතකොට අපි ගත්තොත් පටිසමුප්පාදේ කතා කරන එක. ඔන්න ධර්මපරියායන් හැටියට හැම එකම කතා කරන්න බෑ. හැම දෙයක්ම ධර්මපරියය නෙමෙයි. සමහර ඒවා කෙලෙස් කියන්නේ ධර්මපරියය නෙමෙයි කෙලෙස් කියන්නේ පුජ්‍යලෙක සම්බන්ධ වෙනවා. සම්බන්ධ නොවි කතා කරන්න බෑනේ කෙලෙස් කියන කාරණා. සානසනේ ස්වરૂපය ඒ වගේ ස්වરૂපයක් දරමු ගන්නවා අර ඇලීමක් නැති ඒ වෙලාවට සිහියෙන් විදලහස්ලා එක ප්‍රතික්ෂේප කරන්න ඒ පයින් කරගන්නා වීඩියෝ ගත්තු අයින් කරගන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. අයින් කරන්න බෑ. මොකද්ද මේ සිදුවෙන්නේ? පේනවා කියන්නේ මොකක්ද? කොහොමද මේක උනේ? අන්නේ හෙවිල්ලයි කරන්නේ. දැන් අපට අයින් කරලා ඉන්න බෑනේ. ආය ශබ්ද වෙනවා, ආය ගන්ධ වෙනවා, ආය රස වෙනවා, ආය පහස වෙනවා, ආය අරමුණට වෙනවා. මොකද්ද කියලා හොයන්න ඕනේ. කොහොමද මේක උනේ? අන්නේ හෙවීමේ දේ තමයි සම්පූර්ණ ඉස්මතු වෙන්නේ. හට ගැනීම. ඔව් හට ගැනීම කියන වචනේ දාන්න ඕනෙත් නෑ. මොකද්ද මේ උනේ? දැන් අපි අපි දැන් අර සමුදේවය දකින අපි ඉගෙනගෙන තියෙනවනේ. ඒව නැතුව මොකද්ද මේ සිද්ධ උනේ? අර මොකක්වත් දාන්න මෙතන මේ මේ සිදුවිච්ච සිද්ධිය මොකක්ද? කොහොමද මේගොල්ලෝ කෝප් දැන් මෙතන මේ කෝපේ කියලා ඒක ආවේ කොහොමද? මේක වුණේ කොහොමද? අන්නේ කාරණා හොයන්න ඕනේ. දැන් සත්‍යවාදීව හිතනකොට අන්න ඒකයි මේ මං කවුද කියලා මම දුන්න කාරණාවේ දැන් ඇත්තම ගත්තොත් දැන් මම ඒව ඒක මං මම මම කවුද කියන එක ලිව්වෙම මේ මම මෙව කොච්චර කිව්වත් මෙව දැනෙන්නේ නැහනේ. මේ කාරණා අපි ගෝචරණ දැනෙන්නේ. නමුත් අර අර මම ප්‍රශ්න කරපු විදිහ දැනෙනවනේ. හොඳට දැනෙනවා. මේ කාරණා කොච්චරකවත් දැනෙන්නේ මොකද අපිට මේ භෞතික ලෝකේ තියෙනවා අර මම කවුද ප්‍රශ්න කිරීමත් එක්ක මෙතෙන් යමු වුණාට පස්සේ අන්න ටිකක් දැනෙනවා. නැත්තම් දැනෙන්නේ. එහෙම ගැටීම් ස්වභාවය එක්ක ඉස්මතු වීම සතියත් ඉස්මතු වීම සමාන මම කියන එක ඉස්මතු වීම හරි. ඒක ගැන සිහියෙන් ඉන්නවා නම් පොඩි පොඩි ගැටීම් වුණා ඉස්මතු වෙයි කියන එන ගැටියක් තියෙනවා. ඔව්. මමත් ඒක තුලම ඒක ඒ ඒ ඒ ඒ ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ මමත්වයක් එක ඒ ඒ ස්වභාවික වීම නිසා. හ්ම්. එතකොට අර සිහිය පවත්වගෙන යම් යෙදීමක ඉන්නවා නම් ඒ සුළු දේවල් පවා දැන් අතුගාන වෙනාවක අතුගෑම තුලකොස් අර පොළයක් එහා මෙහා ගියේ නැති වුණත් ගැටීමෙනු ගැටීමෙනු ඒ කියන්නේ කොච්චර දුරට මමත්වයේ කියන එක ඒක තුල රැගෙන ඉන්නවා කියන එක මේ එනවා සාහිත්‍ය එතනින් ඇත්තටම හොයන්න පුළුවන්. මොකද අපි සිහියෙන් ඉන්නකොට දැනෙන වැඩිනේ. ගැටීම කියන එක දැනෙනවා වැඩි සිහියෙන් ඉන්නකොට. එතකොට ඒක හොඳට හොයන්න පුළුවන්. ඉන්නේ අපි අපි හැම වෙලාවෙම හැම මොහොතෙම මේ මොන මොකද වෙන්නේ මොකද වෙන්නේ හැමතැනම මේ මේ ස්වභාවය ඉස්මතු කිරීමේ කර ගැනීමක යෙදিলা ඉන්න එක තමයි පුළුවන් අවස්ථාවන්නේ. ඒකට අපිට රුකුලක් වෙනවා ඇත්තටම වෙනම කියන්නේ මේ ධර්ම පරියායන් අපිට නිරන්තරයෙන් සිහිය අපිට ඒ කියන්නේ හේතෝත අපි හිතෝතෑන වෙනවා අර තියෙනවා ගොඩාක් දේවල් වෙනවා ධර්ම පරියායන් සහ මේ අසුර කියන කාරණා එක්ක යමු වීම ඕවා අපිට ඒ කියන්නේ නෙළුම්වලක් ප්‍රතියෝග වෙනවා වගේ ඒක ලොකුම එකක් තියෙනවා. සංගල් අඥාවෙන් සාසනවාදා සුතෝභාගවාදමාලේ විශේෂය කියවන්න තියෙන ඒ විශේෂය කියනවා අෂ්ටවිමුක්ෂ අෂ්ටවිමුක්ෂ කයින් ස්පර්ශ කරනවා. රූපී රූපානුපස්සී සුභාන්තය තියෙනවා. අරූපාවචර සමාධි ටිකයි රූපාවචරයි ඊළඟට ඒ රූපාවචර සමාධිනේ මේ එතන විමුක්ෂ කතා කරන්නේ. ළඟට නිරෝසාපත්‍යයි. නැන්නේ එතන අස්වැය මොක්ෂ අටක් තියෙනවා. අපිට ඇහෙන් දකින දේවල් ඕ කනින් අහන දේවල් සුවඳ ඒ ගඳ සුවඳ සම්බන්ධව අපේ ඉගෙන දේවල් මේ ඒ ඒ හැම දෙයක්ම සමග සමහර අපිට ගැටෙනවා නම් හෝ ගොඩක් කැමැතිම නම් හෝ ලෝකයේ මට්ටමින් අපිට පාලනයක් ප්‍රකට කර ගැනීමක් නැතුව මේ ඉන්න පුළුවන්කමක් සාමාන්‍යයෙන් තියෙනවා. මනසත් එක්කලා යෙදෙන දේවල් සනස ඒක කාටවත් සමහර දේවල් කියන්නත් බෑ. සමහර දේවල් පාලනය කරගන්න බැරුව අර එන එකින් එකට එකින් එකට ගැටගලි ගලි එන ප්‍රමාණවල හැම වෙලෙම වැඩි. ඒකෝට අර සාමාන්‍ය හිත එක්කලාම මේ යුද්ධයක් කියන්නේ සමහර හරියට අර ඒකම තමා අර මායත් එක්කලාම පුරපදනවා වගේ එකක් තමයි සමහරට දැනෙන්නේ අර බලවත්ම ප්‍රබලවම දැනෙන්නේ ඒ ඉන්ද්‍රයන්ගේ මනස කියන දේ මට තේරෙන්නේ සමහරට. ඉතින් හැම වෙලෙම අර ඇහැ පියාගෙන හරි ඉන්න පුළුවන් ඒකවල තේරෙන්නේ නැහැ තමයි. කන් දෙක වහගෙන හරි ඉන්න පුළුවන්. හැබැයි හිත වහගන්න මේ විදිහක් නැහැ හැම වෙලෙම එන්නේ ප්‍රකට වෙලා එක්ක කැමති දේවල් එක්ක අකමැති දේවල් නැත්නම් රාගය නැත්නම් ද්වේෂය ඒ වගේ දේවල් තමයි හැම වෙලෙම මේ ප්‍රමුඛ වෙවි එන්නේ. ඒකම මායя වගේ ගමනකට තේරෙන්නේ. අසහමනාසිය දිවකය මොනස ධර්ම ස්වභාවයන් හැටියට කතා නොකරනකොට අපට ලෝකයේ දැනෙන මූලික කාරණාවක් බලනකොට මනස තමයි සම්පූර්ණයි. හැබැයි දැන් මෙතන පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඉතින් එහා ගිහිල්ලා සිද්ධිය එක්ක විතරනේ. සිද්ධිය එක ගන්නකොට දැන් අපි මෙහෙම ගමුකෝ දැන් අලක අහපු කාරණාව එක්ක ඇත්තටම හැට පේන රූපය කියන කාරණාව එක්ක පවා අපට මේ හැට පේන රූපය කියනට වඩා අපේ මානසික සංකල්පයත් එක්ක අපි ගිහින් තියෙනවා. එතකොට අපේ මානසික කෙලෙසනේ තියෙන්නේ. එතෙන්ද ගිහින් දිනෙත් මානසික කෙලෙස. සද්දෙට ගිහින් දිනෙත් මානසික කෙලෙස. ගන්ධයට මොකට ගියත් මානසික කෙලෙසනේ ගිහින් තියෙන්නේ. හැබැයි මෙතන ඊට වඩා ගැඹුරුයි පරයය. ඒ කියන්නේ මානසික කෙලෙසේ කියන කාරණාවට නැතුව මේ සිද්ධියට විතරයි. ඇහැ රූප. එතකොට අර සංවරය වැඩි. ඒ කියන්නේ මෙතන පෙන්වන්න යන්නේ සංවරයේ පැත්තනේ අසංවරයේ කතා කරන්නේ. ඒ කියන්නේ අවශ්‍යත පරියය පෙන්වන්නේ අනවශ්‍යත පරියය පෙන්වන්නනේ. එතකොට සංවරයේ පැත්තේදී සිද්ධියක් විතරයි ඇත්තටම. හරියට සංවර වෙනවා නම් ආ දැන් ඕන 60 රූපයක් පෙන්නන දැන් මේක මොකද්ද කියලා මේ ඒක ලැබිච්ච කාරණාව පිළිබඳව දැන් මම අහු වෙලා ඉන්නේ කියලා එහෙම හිතන්න දෙයක් නැහැ. හිතන ගතිය තියෙනවනම් ඇහැ යොමු වෙද්දිම හිතන ගතියනවා. කන යොමු වෙද්දිම හිතන ගතියනවා. එතකොට අන්න ඒක තමයි සිදුවෙන්නේ. එහෙම නැතුව ලෝකෙ මට්ටමින් ගත්තොත් ඔය පහම කතා කරත් පහ තුලමත් තියෙන ඇත්තටම මානසික ලෝකෙත් එක තමයි. ඒක තමයි ප්‍රබලම වෙලා තියෙන්නේ. ඒකයි තමයි ඇසකරන ආසය. ඒ කියන්නේ භුක්ති විඳින්න මනසනේ. ඇසකරන ආසය දිවකයේ භුක්ති විඳින්න මනස. ඇහැ භුක්ති විඳින්නේ මනස භුක්ති විඳින්නේ. එතකොට මනස කියන එක තමයි ප්‍රබල වැඩි. හැබැයි අපට ගොරෝසු දේක තමයි යන්නට ඕනේ. එතකොට ගොරෝසු දේ කියද්දී අපි මෙතනින් පටන් ගන්න ඕනේ. මෙතනින් අපි අතෙන් යන්නේ නැතුව මනසින් කියලා යන්නේ නැතුව මෙතෙන් අපි ඇහැට විතරක් ලකු කරලා හොයන්න ඕනේ. ඒතරත් ගොරෝසු දෙයක් හොයන්න යන්න පුළුවන්. දැන් අපිට මට දාඩිය ආයිනේ. මේ දාඩිය කියන කාරණාවත් මම මෙනෙහි කරන දෙයක් එක්කනේ මට ඒක පීඩාවක් හැටියට දැනෙන්නේ. මම මේ කාරණාව කය පැත්තට යොමු කරලා බලන්න යොමු වෙච්ච ගමන් අර අවස්ථිත පරයයක් එන්නේ නැහැ. එතකොට කෙලස් වැගීමක් එන්න ඉඩක් තියෙනවා. දැන් අපිට ඒක මනෝලෝකින් මම දාගත්ත තැනදී තමයි මට අර ප්‍රශ්නේ එන්නේ. අන්න හොයන්න යනකොට තමයි ඇහැ රූපයි කනයි ශබ්දයි. කියන්නේ ඇත්ත පෙන්වන්නයි බොරුව පෙන්වන්නේ ඇත්ත සිදු වෙන්නේ නැති විදිහ. දැන් බොරුව සිදු වෙන වැරද්ද සිදු වෙන කාරණා හොයන එකක් නෙමෙයිනේ. දැන් අපි අපි බලන ක්‍රමයට ගත්තොත් මේ වැරද්ද සිදු වෙන කාරණා හොයන එකක් වෙනවනේ. හොයන එකක් වෙන්නේ නෑ වැරද්ද සිදු වෙන කාරණා. ඒක ප්‍රඥාවෙන් දන්න එකක් විතරයි. ප්‍රඥාවෙන් දන්න එක. හරි එක හොයන කාරණා. ඒ හොයන කාරණා සහ දකිනකොට වැරද්ද ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැකලා විග්‍රහයක් කරනවා. මිසක් වැරද්දක් මේක දැන් ඔන්න මේක මං වැරදි වැරද්දක් මේක නම් ඒක වැරදි කියලා ඉන්නේ නෑ වැරද්දක් ඒක නම් වැරදි කියලා ඉන්නේ නෑ ලෝකේම කියන්නේ අපිට දැනෙන මට්ටමින් ගත්තාම මානස නමුත් අපි අතෙන් ලඟ වෙලා හොයන්නට ඕනේ ඇහැට රූපය කියන කාරණා ඒක ඒ එතෙන්ද ලඟ වෙලා හොයන්න අමාරු ටිකක් මොකද හේතුව අපි මනෝලෝකේ කාරණාවට වෙනවා ඒ ඒ ඒක තමයි මාරුම කාරණාව. සංසම්මෝධයෙන් අසල්කන්නාගේ විරකයන්ගේ දැන් කියලා නේද? පවිත්‍ය පවිත්‍ය චේතසෝ කියන එකයි අපමාන කියන්නේ කෙලෙස් නැතිවීම ගැන කියන්නේ කියන්නේ පොදු පොදු එකක් විදිහට නෙවෙයි කියන්නේ. අතන අපමාන කියන එක උපටි සතිත් එක්ක කියන්නේ. ඒකට ඒ විසීමත් එක්කම අකල පරිත්ත කියන එක කියන්නේ මේකට ඒකත් එක්කම දෙකම දැන් ඒක කරන්නේ අර කෙලස් වැහිරෙන එක නම් කරන්නේ ඒ ඒ කරුණු ටිකට විමසීම කියන එකත් එක්ක සිය නැති එකත් එක්ක වගේ නේද? ඔව්. කියන්නේ කෙලස් වැහිරීම කතා කරන සිය නැති එකත් එක්ක. නැති එකත් එක්ක. එතකොට අපමාන කියන තේරෙන්නේම මේ ඉතිමත් එක්ක සියත් එක්ක සරසාරණදී කිව්වොත් මේ අදවල දිවි කෙනෙක්ට ආශිත කරන්නේ ඇති වෙන්නේ ඒක මෙහෙම එකක් තියෙනවා ඒ අයට අවබෝධය අඩුයි. ඇයර ඉන්ද්‍රි ඉන්ද්‍රි භාවනා සූත්‍රය කියන්නේ බුදුරන් වහන්සේ ලෝකේ ඉන්ද්‍රිය භාවනාව ඕක තමයි. ඇත්තටම ගත්තොත් ඇහැයි කනයි විතරයි කතා කරන්න පුළුවන්. ඒ සංවර කරන්න පුළුවන් ලෝකේ. අනික සංවර කරන්න බෑ. අරක අර මෙයක් වූ විදිහට මකරක සංවර කරන්න පුළුවන්. බුදුරණාහි අහනවා නම් ශෝකේ කරම ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. අන්දයන්ටයි මිහිරන්ටයි ඒ කට්ටිය හොඳ ඉන්ද්‍රිය සංවරය. එහෙම වෙන්නේ නැහැ. සංසත ප්‍රිය රූප ප්‍රිය රූප කියන්නේ සංස්වරූප භව සර්වාංග රූප වලින්ම ඉක්මවෙන ස්වභාවය තමයි පරිචිතිත. පුරුෂිත අපමාන. අපමානිත කියන්නේ. මම පුංචි උපමාවක් කියන්නම්. දැන් වුණ උල්පතකින් වතුර එනවා. පාලට ගලාගෙන යනවා. වතුර එකතු වෙන්නේ නැහැ. දැන් ඔන්න කවුරු හරි මොකද කරන්නේ? ඩෑම් එකක් බඳිනවා. ලොකු ඩෑම් එකක් බඳිනවා. ලොකු ඩෑම් වෙනදම වතුර එකතු වෙලා. දැන් කෙනෙකුට හිතෙනවා මේ දැන් ඇත්තරම ගිලින්නේ වයිකේ වතුර වතුර තියෙන ප්‍රශ්නයක් කියලාද? වතුර තියෙන එක. ඒකෝර කෙනෙකුට හිතෙන්නේ ඇත්තරම ගිලෙන්නේ ඩෑම් එක නිසා කියලා. ගිලෙන්නේ ඩෑම් එක නිසා. වතුර තියෙන ඩෑම් එක නිසා නෙමෙයි. වතුර ඩෑම් එක කැඩුවට වතුර නතර වෙන්නේ නැහැ. උල්පතෙන් එන හැබැයි ගිලෙන්නේ නැහැ. අන්න ඒ වගේ මනස කියන කාරණාවෙන් තමයි ලෝකෙ ඉඳලා තියෙන්නේ. මනස කියන කාරණාව අපි මනෝ කියන්නේ යථාර්ථය වන්ත මනෝ ලෝකයට විතරක් සීමා කරලා ඒකෙන් අයින් කරන්න ගියොත් වතුරේනේ නතර වෙන්නේ නේ. හැබැයි ගිලෙන එක නෑ. ඒක ලෝකේ චේතෝ විමුක්තිය විතරක් කතා කරන්න පුළුවන්. කියන්නේ ඩෑම් එක කරලා දැම්ම වගේ වැඩක්. එතකොට යාට ගෝචරත්වයක් එන්නේ නෑ. හැබැයි අර සිද්ධිය විතරක් සිද්ධිය හරියට බලනකොට සිද්ධිය වලද්දී මනස ඒ කියන්නේ ඇත්තටම උල්පතර ඩෑම් එකේ සම්බන්ධයක් නැහැ. සිද්ධිය විතරක් ගිහිල්ලා බලනවා උල්පතර ඩෑම් එකේ සම්බන්ධයක් නැහැ. ඒක වෙනම එකක්. හැබැයි උල්පත නිසා තමයි ඩෑම් එකේ වතුර පිළිලා දැන් උල්පත නිසා උල්පත නිසා වුණාට උල්පත කියන කෘත්‍යයට වඩා ඩෑම් එකේ කෘත්‍යය තමයි ප්‍රබල වෙලා තියෙන්නේ. අන්‍ය වගේ මානසික කෘත්‍ය ප්‍රබල වෙනවා. හැබැයි අපි යථාර්ථය හොයනකොට අර ඩෑම් එක කැඩුවා කියන එකට වඩා උල්පත වහන එකයි කරන්න ඕන. එතකොට අර ඇස කන ඇස කන කියන කාරණා හොයන එකයි. ඒක දැන් අපි මේ හිතන ඇස කන කියන එකට වඩා ප්‍රබලයි. ඒම වෙනට වඩා අර අතන දැන් අපි කියන්නේ එහෙනම් මම අර පැහැදිලි කරන ප්‍රශ්න කිරීම ටික හොඳට තියෙන්න ඕනේ. මොකද දැන් හොඳට හිතපාඩු කෝපය කියන එක මම කතා කරන්න ගත්තට වැරද්දනේ මම කෝපය කියන එක කොහොමද සිදුවෙන්නේ කියලා අහන ප්‍රශ්නේ මගේ මං අහන්නේ කොහොමද? ඉතින් කොහොමද කෝපය පේනවා කියන එකම අපි දාගෙන දාගන්නේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. يعني සිද්ධිය කියන කාරණා නැතුව මම දාගන්න කියන්නේ මෙතන කෝපයක් තියෙනවා මම කෝප පේන්නේ කොහොමද කියලා අහනවා. දාගෙන මම කතා කරන්නේ. එහෙමද කතා කරන්න බෑනේ ලෝකේ. අන්න ඒකයි බුදුරණවහන්සේ වෙනුවෙන් ධර්මයේ කතා කරන්න හරි අමාරු එකක්. මන් දොස්සහැවුනේ ඒකයි. අපිට වැරද්දෙන් මම මේ ළඟදී මට මතක නැහැ ධර්ම සාකච්ඡාවකද නැත්නම් කවුරුහරි අහ ප්‍රශ්නයකද මම දා කිව්වා. කොහොමද මට මතක නැහැ. වැරද්දකින් ආ මේ කොහෙද හරි මේ හිත ආපු කියන පස්සේ දුරලික් ආපු කට්ටිය. පස්සේ බුදුන් ධර්මදේශන කරන්න බැහැ කියලා. ඒකද මම කිව්වේ. වැරද්දකින් කියන්නේ වැරද්දක් ඔස්සේමයි කියන්න ඕන. කියන්නේ වැරදි දෙයක්මයි කියන්නේ. ගන්නෙත් වැරදි දෙයක්. ඔක්කොම වැරදි දෙයක් ගන්නෙ. කියන ක්‍රමයේ තුල වැරද්දට ඉඩක් නැති වෙනවා. ඔන්නෝක ධර්මයේ කියන්නේ. වැරද්දක් නැතුව කිසි දෙයක් ගන්න බෑ. දැන් අර අද අද සුද්ධ ධර්ම කතා කරන්නේ ඔන්නෝකත් එක්ක. වැරද්ද නැති දේවල් ලෝකේ තියෙනවා. සුද්ධ ධර්මයක් සුද්ධ ධර්ම කතා කරන්නේ ඒකත් එක්කනේ. කතා කරන්න තියෙන්නේ වැරද්දක්. දැන් අද මොකද වෙන්නේ? අර ක්‍රමය යහු වෙන්නේ කියපු ක්‍රමේ නෙමෙයි යහු වෙන්නේ. අර අරකට එක රිංගගෙන අර වැරද්ද විතරක් ගන්නවා. නැත්තම් මර කෝප්පේ දකින්නේ කෝප්පේ දකින්න විදිය ඇත්ත හොයන්න කියන එක මම වැරදි. දැකීමම වැරද්දා. මං කීම මං කීමම වැරද්දා. සත්‍ය සත්‍ය ඈ අසත්‍ය සත්‍ය කියනවා කියන නැතුව අසත්‍ය තමයි ගන්නෙ ඒක ඒක හරියට අර ලේබල් එක වගේ ක්‍රමයක් කියලා දෙනවා. කියන්නේ එතන විදිහ ධර්මය. එතන සත්‍යයක් අසත්‍යයක් නෙමෙයි. sannivedanaya කරන නිමිති ටික අසත්‍යයි. sannivedana කරන නිමිත්ත අසත්‍යයි. හැබැයි අසත්‍ය කියන නිමිත්තකින් ක්‍රමයක් ඉදිරිපත් කරනවා සත්‍යයක් වෙන්න. කොහොමද කියන්නේ නිසා සත්‍යයක් දැනන ටිකක් තියෙන්නේ වැරදි කියන සත්‍යයක් නිසා. හ්ම්. පුංචි උපමාවක් කියන්න මට ටිකක් ලාවන මතක් වුණේ. හරියට කියන්න බෑ. ওই ක්‍රමයක අපි තුන් දැන් මේ දවස්වල කාස්ට් එකක ඇවිල්ලානේ. එතකොට අපි හිතමු 100 දෙනෙක් හරි 50 දෙනෙක් හරි අවුවේ කාස්ට් එකේ ඉන්නවා. අවුවේ කාස්ට් එකේ ඉන්නකොට පුංචි හේමලේ කරනවා. බොහෝ කට්ටියක් ඉන්නකොට අපි හිතමු එකට කැටි කරලා තියනවා කියලා ඒක විදියකට හේමලයාගේ ස්වභාවය තව කෙනෙකුට ඉන්න පුළුවන් ක්‍රමයකට හදන්න. ඒ කියන්නේ සිය දෙනාගේ හේමලය ටික එක තැනකට කොටු කරලා ක්‍රමයකට හදනවා කියලා හිතන්නකො. දැන් එතන කෙනෙකුට පිච්චෙන දෙන්න පුළුවන් නේ. එතන පුළුවන්කම පිච්චෙන දෙන්නේ. අර ඔක්කොම පිච්චෙනවා. හැබැයි ඒ ඔක්කොම පිච්චෙන කාරණාව තුලින් ගොඩනැගිච්ච හේමලයෙන් හේමලය හදපු ක්‍රමයක් එක්ක. ඒ කියන්නේ ගොඩාක් අය ඒකට සම්බන්ධ කරලා හේමලය හදලා අන්න එයාට පුළුවන් අවුල් පිච්චෙ නැතුව ඉන්න. අන්න ඒ වගේ වැඩක් තමයි ලෝකයා කතා කරන බොරුව එක ඉස්මතු කරලා පෙන්වන්නේ. දැන් වෙන තැනකට කියන්නේ ඒකම ඉස්මතු කරලා පෙන්වන්නේ. හැබැයි ඒ වැරද්දම ඉස්මතු කරමින් එතන ක්‍රමයක් පෙන්වනවා, විදියක් පෙන්වනවා. ඒ වැරද්ද වෙන්නේ, ඒ වැරද්දටමත් ඉඩක් නැති. ඒක හරියට අර හේමලියෝ ටික ඒ කියන්නේ හැමෝටම හේමලය හැදෙන්න අවු වැටෙන්න ඕනේ පිච්චෙන්න ඕනේ. එතකොට හේමලය ටික එකතු වුණාම අර ක්‍රමය ඔස්සේ පිච්චීම තුලින් එකතු වෙච්ච කාරණාව පිච්චෙන්නේ නැහැ. අන්න ඒ වගේ අර ඒ හැබැයි ක්‍රමයේ දෙන්න ඕනේ. එහෙනම් ඇතිනේ 9ට ළඟයි.